ඉස්සල්ලා මිනිස්සු කන්න රස්යෙන් තෙලක් නෑ ඇලදිකට ගොවිතැන් කොන්න ඇලේ වතුර එවනවා රතියට දවස් තුනක් කියලා. දැන් ඉතින් දවස් පහක් විශ්සකින් වතුර එවුවලා ඇයි ඇලේ තිබ්බ වතුර මිනිස්සු ගහලා ගහලා ඉවරයි දැන් අද අපිටත් වතුර මදි කෑල්ලකට විතර ගහලා හැකි දැන් මොනවා කරනවද මම ගන්න. කියන්න ඕනේ ඉතින් මහවැලියට තමයි. ඉතින් මේ ඊයේ පෙරේදා ගුමින්ජාමතුමාට කොල්ල වාසත් කියන්නේ ඉතින් මේ වෙලාවේ මොනවත් කරන්නේ නැති වෙයි. ඉතින් රජයේ අස්ථාවරයිනේ ප්‍රතිවාදන වෙන් වෙන්නේ නැහැ මේ වෙලාවේ කියලා අපි මේ හබරන හිරිවඩුන්න ගම්මානේ ඇලදෙට ඇත්තේ ගොවිතැන් කටයුතු කරනවා ලූණු හදනවා වෙනත් එළවලු හදලා තියෙනවා. ඉතින් ඒවට සෑහෙන දැන් ජලය අඩුයි. මේ දවස්වල නාගන්නවත් වතුර නැහැ. වලවල් කපාගෙන තමයි මේ දවස්වල ජනතාව නාන්නේ. අපේ දෙසැම්බර් මාසේ ගිය අවුරුද්දේ ලැබේ වාන කඩාගෙන ගියා මහ වැස්සට. ඒ කාලේ කිව්වා තිබුණ ආණ්ඩුවෙන් මේ වාන ඉක්මනින් හදලා දෙන්නම් ඔයගොල්ලන්ට ගොවිතැන් කරන්න කියලා. අන්තිමේටම බලන්න ගියාම ඒ ආණ්ඩුවෙන් හැදුවේ හැදුවෙත් නැහැ. මේ යහපාලන ආණ්ඩුවෙන් හැදුවෙත් නැහැ. දැන් අපේ ගොවියෝ කොහොම අසරණ වෙලා දැන් ඇලේ වතුරේ වන්නෙත් නැහැ. දැන් මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. දැන් ඔක්කොම අසරණ වෙලා ඉන්නේ වතුර නැතුව. දැන් මේ ලිං වල වතුරක් නැහැ. ඇලේ වන්නෙත් නැහැ වතුර. දැන් මේ සාමාන්‍ය වහබර තත්ත්වයක් තමයි අපි ඔක්කොම උදා වෙලා තියෙන්නේ.